නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේච දුක්ඛං පජානಂತಿ අතෝ දුක්ඛස්ස සම්භවං යත්තච සබ්බසෝ දුක්ඛං අසේසං උපරුජ්ජති තංච මග්ගං පජානಂತಿ දුක්ඛෝපසමගාමිනං චේතෝ විමුක්ති සම්පන්නා අතෝ පඤ්ඤා විමුක්තියා භබ්බාතේ අන්ත කිරියාය නතේ ಜಾති ජරූප ගාති ගෞරවනීය සාමින්හංශ ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ 212 වෙනි භාවනා වැඩසටහන සඳහා මාතෘකා වශයෙන් තියාගත්තේ සමන බ්‍රාහ්මන සූත්‍රය මේ සූත්‍රය අපිට හම්බ වෙනවා ඉති උත්තක පාළියේ චතුක්ක නිපාතේ විශේෂයෙන්ම මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය වටහා ගැනීමේ තියෙන වැදගත්කම සම්බන්ධයෙන්. යම්ස කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මයන් වටහාගෙන නැත්නම් ඒක ප්‍රායෝගිකව යොදන්නේ නැත්නම් ඒක අනුගමනය කරන්නේ නැත්නම් තමන්ගේ චිත්තසංතානය තුල වඩන්නේ නැත්නම් එබඳු තැනැත්තෙක් නිවරදි ශ්‍රමණේක් නිවරදි බ්‍රාහමණේක් වශයෙන් තමන් වහන්සේ හඳුන්වන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒකෙම අනිත් පැත්ත ප්‍රකාශ කරනවා යම්ස කෙනෙක් මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රායෝගිකව හදාරනවා නම් තමන්ගේ සිත තුළ මේ ධහම වඩනවා නම් ප්‍රායෝගිකව යොදනවා නම් අන්න ඒ බන්දෙක්ම නිවැරදි ශ්‍රමණේක්, නිවැරදි බ්‍රාහමණේක්, එමත් නැත්නම් සැබෑම ශ්‍රමණේක්, සැබෑම බ්‍රාහමණේක් වශයෙන් තමන් වහන්සේ හඳුන්වන බව ප්‍රකාශ කරනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ සාමාන්‍යයෙන් ශ්‍රමණේක්, බ්‍රාහමණේක් කියන නමවත් දීලා නැහැ. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැත්තම්. මෙතන මේ චතුරාර්ය සත්‍ය දැන ගැනීම කියන එක අපි පොතෙන් දැන ගැනීමම නෙමෙයි. ඒ නිසා අපි කවුරුත් චතුරාර්ය සත්‍ය දන්නෝ. ඒ අතින් බැලුවාම. දහම් පාසල් යන පුංචි දරුවෙක් වුණොත් පුංචි දරුවෙක් වුණත් චතුරාර්ය සත්‍ය දන්නවා. දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය කියලා ඉතින් අපිට කටපාඩමින් කියන්න තේරෙනවා. ඉතින් ඒක අපේ ටිකක් ගැඹුරින් භාවනාමය ඥානයක් වශයෙන් යොදාගන්නේ කොහොමද කියන එක තමයි ඊටාම් වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා පරිඤ්ඤට්ඨේ පඤ්ඤා දුක්ඛේ ඥානං. දුක සම්බන්ධයෙන් අපි තුල ප්‍රඥාවක් ඇති කරගන්න වෙනවා. එතන තියෙනවා හාත්පස දැනගැනීම. ඒ නිසා අපි පංච උපාදානස්කන්ධ පැත්තෙන් දුක සඳහන් කළත් එහෙම නැත්නම් ආයතන 6 සම්බන්ධයෙන් දුක සඳහන් කළත් මේ විවිධ පැතිවලින් කොයි විදිහට දුක සඳහන් කළත් අපිට තේරුම් ගන්න වෙන්නේ මේ දුක අපි තේරුම් ගත යුතුයි. මේ දුක හොඳින් වටහා ගත යුතුයි. මේ දුක හොඳට අවබෝධ කරගත යුතුයි. ඒ මිසක් දුකෙන් පලා යාමක් නෙමෙයි මෙතන පෙන්වන්නේ. ඒ වගේමයි ඉදන් දුක්ඛං කියලා තමයි පටන් ගන්නෙ. මෙන්න දුකක් තියෙනවා කියන ප්‍රකාශයකින් තමයි පටන් ගන්න. ඒ කියන්නේ මේ හැම සත්‍යයක් සම්බන්ධයෙන්ම ඉදිරිපත් කරන රටාවක් තියෙනවා. ඒකේ මුලින්ම පෙන්වන්නේ එකතකින් පරියත්තියක්. ඒ කියන්නේ ඒ සම්බන්ධ විස්තරයක්. දුක සම්බන්ධයෙන් විස්තරයක් මුලින් කරනවා. එතකොට දුක සම්බන්ධයෙන් විස්තර කරන තැන එතන නෑ මේක මගේ දුක මෙයාගේ අරය මේක මේ අරයාගේ දුක මේ මෙයාගේ දුක වශයෙන් එහෙම පුජ්‍යල සම්බන්ධයක් ඇත්තෙම නෑ තියෙන්නේ මෙන්න තියෙන දුකක් තියෙනවා. මෙන්න මෙහෙම දුකක් තියෙනවා කියලා දුකසින් දුක සම්බන්ධයෙන් දුක ස්වභාවධාමයක් නැත්නම් ධර්මතාවයක් වශයෙන් දැකීමක් මිසක් ඒකට පුද්ගල ආරෝපණයක් කළා දැකීමක් නම් ඇත්තේම නැහැ. ඒ නිසා මෙතන ලොකු වෙනසක් තියෙනවා. මොකද අපි තුල එකාතකින් හරි වැරදි ආකල්පයක් තියෙනවා. අපි දුකක් අපේ කයට හිතට දැනුණාම අපි ඒකෙන් පැනලා යන්න හදනවා, ඒකෙන් ඉවත් වෙන්න හදනවා, ඒක ඉක්මනටම දුරු කරගන්න හදනවා. ඒක ඇයි මම මෙච්චර දුක් විඳින්නේ කියලා අපි කල්පනා කරනවා. ඇයි මටම වෙන්නේ කියලා කල්පනා කරනවා. මමමයි දුක් විඳින්නේ කියලා අපි පසුතැවෙනවා. ඉතින් මේ හැම තැනදීම අපි දුක මගේ කරගෙන දුකට මමත්වයක් ආරෝපණය කරගෙන දුකට පුජ්‍යල ස්වභාවයක් ඈඳගෙන තමයි කටයුතු කරන්නේ. මෙතනම තියෙන්නේ ලොකු වැරද්දක්. දැන් දුක ආර්ය සත්‍යයකට එනකොට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම පෙන්වන්නේ මෙන්න මෙතන දුකක් තියෙනවා කියලා අර ඒක දුක දුක වශයෙන් දැකීමක් මිසක් දුකට පුද්ගල ආරෝපණයකින් තොරව දැකීමක්. ඒ නිසා අපි කයක් දිහා බලනකොට වේදනාවක් දිහා බලනකොට ඒ වගේම හිතක් දිහා බලනකොට අන්න අපි දුකක් දිහා තමයි බලන්නේ. ඒක මේ මගේ දුකක් නෙමෙයි මේක හුදු දුකක්. හුදෙක්ම දුකක් තියෙනවා කියලා අන්න බලනවා. නිසා අපි කායानुපස්සනාවේ යෙදෙනවා අන්න අපේ කයපැත්තෙන් තියෙන දුක හඳුනා ගන්නවා. අපි වේදනානුපස්සනාවේ යෙදෙනවා අන්න වේදනාව සම්බන්ධයෙන් තියෙන දුක හඳුනා ගන්නවා. අපේ චිත්තානුපස්සනාවේ යෙදෙන අන්න විඥානස්කන්ධයේ පැත්තෙන් නැත්නම් විඥාන උපාදානස්කන්ධයේ පැත්තෙන් තියෙන දුකක් හඳුනා ගන්නවා. ඊළඟට ධම්මානුපස්සනාවක යෙදෙනවා අන්න අපි සංඥාස්කන්ධයක් පැත්තෙන් නැත්නම් සංස්කාරස්කන්ධයක් පැත්තෙන් තියෙන දුකක් හඳුනා ගන්නවා. එතකොට බුදුරජාන් වහන්සේ ඇතැම් තැනක මෙන්න මේ පංච උපාදානස්කන්ධයේම දුකයි කියලා කියනකොට ඒ උපාදානස්කන්ධ සම්බන්ධයෙන් සියලුම දුක අන්න අපිට ටික ටික වැටහෙනවා හොඳට අපි සතර සතිපට්ඨානයේ යෙදෙනකොට. ඒතකොට මෙතන දුකෙන් පලායාමක් නෙමෙයි දුක හොඳට හඳුනා ගැනීමක්. මුලින්ම දුක පිළිගන්න වෙනවා. මෙන්න දුකක් තියෙනවා කියලා බොහොම නිහතමානීව බිමට බහැලා අන්න දුකක් තියෙනවා කියලා පිළිගන්නවා. ඒක මේ මට දැනෙන දුක ස්වභාවයමයි හැබැයි තවත් කෙනෙකුට දැනෙන්නේ. මේක මේ අපි කාටත් පොදු දුකක්. මේක මේ මනුස්ස ප්‍රජාවට පමණක් තියෙන දුකක් නෙමෙයි මේක තිරිසන්ගත සතුන්ටත් තියෙන දුකක්. එහෙම නැත්නම් අනිකුත් දෙවියන් බ්‍රහ්මයන්ටත් තියෙන දුකක් කියලා අන්න අපි මේ දුක සම්බන්ධයෙන් අපි මේක කාටත් පොදු දුකක් වශයෙන් අන්න තේරුම් ගන්නවා. ඉතින් මේ විදිහට තේරුම් ගන්න තේරුම් ගන්න අන්න පරිඤ්ඤයයන් කියලා අන්න හාත්පස දැන ගැනීමක් ටික ටික අපේ හිතේ වැඩෙනවා. එහෙම නැත්නම් මුලින් බලනකොට මේක තේරෙන්නේ නැහැ. නමුත් නැවත නැවත බලන්න බලන්න මේ ධහම වඩන්න වඩන්න මේ තුල යෙදෙන්න යෙදෙන්න අන්න දුක ටික ටික තේරෙන්න ගන්නවා. ඉතින් මේක ටිකක් ගැඹුරට යනකොට තමයි අන්න හිතේ තියෙන දුකක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් එකපාරටම හිතේ දුක බලන්න උපදෙස් දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඉස්සෙල්ලා කය වේදනාව පාවිච්චි කරලා මේ දුක හඳුනා ගැනීම තමයි සාමාන්‍ය යන රටාව. මොකද ඒක ටිකක් පහසුයි. මොකද අපි මේ දේවල් වටහා ගන්න වෙන්නේ හිතින් එහෙම නැත්නම් නුවණින්. ඒතර නුවණ දියුණු වෙලා නැත්නම් අපි ගාව තියෙන බොහොම විසිරිච්ච මනසක් නම් ඒතර මේ බඳු සූක්ෂම දහමක් එකපාරට ඒ බඳු ආත්පස නැත්නම් විසිරිච්ච වික්ෂිප්ත වෙච්ච කිසිම ඒකාග්‍රතාවයක් නැති කෙලෙස් බරිත හිතකින් වටහා ගන්න බෑ. ඉතින් ඒ නිසා අපිට මේ දේ කරගන්න කලින් යම් පමණකට හිතේ යම් ඒකාග්‍රතාවයක් හදාගන්න සිද්ධ වෙනවා. අන්නේ ඒකාග්‍රතාවය පාවිච්චි කරලම තමයි අපිට එහෙමනම් මේ දුක හඳුනගන්න වෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් මහන්සිලා ඔන්න හිත වර්තමාන අරමුණක තියන්න උත්සාහත් වෙනවා. ඒක නැවත නැවත කරනවා. නැවත නැවත කරන්න කරන්න අන්න හිතේ යම් පමණක සමාධියක් හැදෙනවා. දැන් හිත එක අරමුණක ඉන්න පටන් ගන්නවා. එහෙම ඉන්නකොට ඉන්නකොට අන්න තේරෙනවා දැන් අන්න සමාධියක් හැදිලා. දැන් මෙයාට ඉන්න පුළුවන් එක තැනක. හිත ඒකාග්‍ර කරගෙන ඉන්න පුළුවන්. හැම තැනම අත්ෙන් අත්තට පැන පැන ගිය හරි වඳුරෙක් වගේ හිටපු හිත දැන් අන්න එක තැනකට වෙලා ඉන්න ගතියක් තේරෙනවා. අන්න ඒ හැදිච්ච ඒකඟතාවය, අන්නේ හැදිච්ච සමාධිමත් භාවය, සමාහිත භාවය අන්න පාවිච්චි කරනවා දුක තේරුම් ගන්න. ඒතර කායික වශයෙන් විවිධාකාර දුක් තියෙන්න පුළුවන්. ඒක අපේ රූප පැත්තෙන් විතරක් බලනවා නම් අන්න සතර මහා ධාතුන්ගේ ලක්ෂණ පැත්තෙන් අපි හඳුන ගන්නවා. සතර මහා ධාතුවක රූපස්කන්ධයක තියෙන දුක ඒගොල්ලෝ අපිට කියලා දෙන්නේ රූප රූපයන්ගේ තියෙන ලක්ෂණ පැත්තෙන්. පඨවි ධාතුවේ තියෙන ලක්ෂණ පැත්තෙන්, තේජෝ ධාතුවේ තියෙන ලක්ෂණ පැත්තෙන්, වායෝ ධාතුවේ තියෙන ලක්ෂණ පැත්තෙන්, ආපෝ ධාතුවේ තියෙන ලක්ෂණ පැත්තෙන් අන්න අපි රූපස්කන්ධය තේරුම් ගන්නවා, අන්න අපි දුකත් තේරුම් ගන්නවා. එමත් නැත්නම් අපි වේදනා මුහුණුවරකින් බලනකොට ඔන්න සැප වේදනාවක්, දුක් වේදනාවක්, නොදුක් නොසුව වේදනාවක් වශයෙන් තේරුම් ගන්නවා. අන්න එතනත් දුකක් තේරෙනවා. එතකොට ඒව පහු කරලා ගිහිල්ලා තමයි අන්න හිත දිහා බලන්න ගත්තාම තමයි තේරෙන්නේ මේ හිතෙත් තියෙනවා යම් යම් සංඥාවන් එනවා යනවා. යම් යම් විවිධාකාර සිතුවිලි ස්වභාවයන් එනවා යනවා. ඊළඟට මේ හිතේම විවිධාකාර ආවේගයන් එනවා යනවා. විවිධාකාර හැඟීම් මතුවෙනවා ඒවත් යනවා. ඔන්න ඔය වගේ අපේ හිත දිහා පොඩ පොඩ බලන්න උත්සාහත් වෙනවා. ඉතින් මේ වගේ ටික ටික තමයි අපිට දුක තේරුම් ගන්න වෙන්නේ. එහෙම බලබලා යන ගමනේදී අන්න ටික ටික සමහරලාට උත්සාහත් වෙන්න පුළුවන් අපිට මේ දුකට හේතුවත් වටහා ගන්න. දුකට හේතුව වශයෙන් එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා බිනන්දිනි සෙය්‍යති ධං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා මෙන්න දුකට හේතුවක් වශයෙන් පෙන්වන්නේ මෙන්න මේ තණ්හාව කියන ස්වභාවය. එතකොට මේකේ ආකාර තුනක් පෙන්නනවා. එකක් තමයි කාමාසාව, නැත්නම් කාම තණ්හාව, අනිත් එක තමයි භව තණ්හාව, අනිත් එක තමයි විභව තණ්හාව. එතකොට කාම තණ්හා පැත්තෙන් අන්න අපේ හිතේ තියෙන විවිධාකාර රූප බලන්න, සද්ද අහන්න, ගන්ධ රස බලන්න, ඊළඟට විවිධාකාර ස්පර්ශයන් ලබන්න ඕන සාමාන්‍ය අපි කාටත් දැනෙන අපි බොහොම කැමැති බොහොම උද්‍යෝගයෙන් කරන මේ කාම වස්තුන් සේවනය කිරීම නැත්නම් ඇහැ කන නාසාදී මේ ඉන්ද්‍රියන් පිනවීම කියන එක අපේ කැමැත්තක් වශයෙන් තියෙනවා. අපිට උවමනාවක් වශයෙන් තියෙනවා. තණ්හාවක් වශයෙන්, ලෝභයක් වශයෙන්, ආසාවක් වශයෙන්, තණ්හාවක් වශයෙන් තියෙනවා. එතකොට හිතේ මේ මතුවෙන මතුවෙන වාරයක් පාසා මේ බඳු තණ්හාවක් මතුවෙනවා. අන්න අපි හඳුනා ගන්න උත්සාහත් වෙනවා. දැන් යන්නේ ටිකක් හිත දිහා පැත්තකින් යන්න. එතකොට හිත දිහා බලනවා. හිත දිහා බලද්දි තණ්හාවක් පහළ වෙනවා. ඒක ඇවිල්ලා අපිටම රූපයක් බලන්න තණ්හාවක්, කැමැත්තක්, අනේ වෙලාවේදී අන්න රූපයක් බලන්න කැමැත්තක් ආව බව තේරුම් ගන්නවා. ඒක කාම තණ්හාව. ඒ වගේම අපි හිතමු ඔන්න සද්දයක් අහන්න, සින්දුවක් අහන්න කැමැත්තක් ඇති වෙනවා. අන්න ඒක තේරුම් ගන්නවා. ඊළඟට නාසයෙන් මොකක් හරි සුවඳක් බලන්න අන්න ආසාවක් පහළ වෙනවා. අන්න තේරුම් ගන්නවා මෙන්න කාම තණ්හාවක් පහළ වෙලා. ඊළඟට දිවෙන් රසක් භුක්ති විඳින්න ආසාවක් ඇති වෙනවා. අන්න තේරුම් ගන්නවා. ඉතින් මේ එක එකක් පැත්තෙන් කතා කරනවා නම් ඉතින් සෑහෙන්න කතා කරන්න පුළුවන්. අපි හිතමු අපි මොනවා හරි බඩගිනි වෙලාවක ඔන්න රහ හොඳ පැණි රස දෙයක් හරි හොඳට පෝෂණය තියෙන දෙයක් හරි ඔන්න අනුභව කරනවා. ඉතින් ඒකදී එක පිටක් අනුභව කරාම මන ලොකු තෘප්තිමත් භාවයක් ඇති වෙනවා නම් එහෙම නැත්නම් ලොකු දිව මේ දිව පිනා යන ස්වභාවයක් ඇති වෙනවා නම් ඊළඟ එකක් අනුභව කරන්න ලොකු කැමැත්තක් ඇති වෙනවා. හිතේ ආකල්පයක් ඇති වෙනවා අනිවාර්යෙන් ඊළඟ එකක් ගන්න ඕනේ. මම කොහොම හරි තව එකක් වළඳන්න ඕනේ අනුභව කරන්න ඕනේ කියලා අන්න හිතේ ඌමනාවක් ඇති වෙනවා. අන්න මෙතන ඉතින් රස සම්බන්ධයෙන් අන්න කාම තණ්හාවක් තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් අපේ හිතේ මේ පංචකාම ලෝකේ අපිට නිරන්තරයෙන් මෙන්න මේ බඳු කාම තණ්හාවක් හිතේ හට ගන්නවා. ඒ වගේමයි මේකේ ටිකක් ගැඹුරකට යනකොට කෙනෙක් භාවනාවකින්ම ඔන්න අපි හිතමු කායानुපසනාවක් වඩලා එයා ටික ටික දුක අවබෝධ කරගෙන යනකොට එහෙමත් නැත්නම් අපි හිතමු රූපස්කන්ධය පැත්තෙන් විස්තර කරනවා නම් අපි ධාතුන්ගේ ලක්ෂණ බලමින් යනකොට අන්න මේ විවිධාකාර ධාතු ස්වභාවයන්ගේ తත්වේ තේරිලා ටික ටික මේවැය තියෙන මේ හැසිරීම තේරුම් අරගෙන මේවැය තියෙන අනිත්‍ය ස්වභාවය තේරුම් අරගෙන නිරන්තරයෙන්ම මේක අනිත්‍ය ලක්ෂණයෙන් පෙළෙනවා නේද කියලා දුකක් මෙතන තියෙනවා කියලා මෙතන පෙලීමක් පීඩනයක් දැවීමක් තියෙනවා කියලා තේරුම් අරගෙන මේක කිසිම මට පාලනයක් කරන්න බැහැ නේද කියලා තේරුම් අරගෙන අන්න ටික ටික මෙයාගේ හිතේ ප්‍රඥාවක් වැඩෙනවා. එතකොට මේ දහම එකතකින් එකිනෙකට සම්බන්ධයි. දුක සම්බන්ධයෙන් විස්තර කරනවා මේ සමුදේ පැත්තකුත් කියවෙනවා. ඊළඟට නිරෝධ පැත්තකුත් එනවා. මුළු දේ ක්‍රියාත්මක කරනවා කියන්නේ මාර්ගයකුත් වඩනවා. එතකොට මේ හතරේ එක්තරා සම්බන්ධයක් තියෙනවා. අපිට එකක් සම්පූර්ණයෙන් ඉවර කළා ඊළඟ එකට එනවම නෙමෙයි මේ හතරම බොහොම ලස්සනට ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් එකිනෙකාට උපයෝගී කරගනිමින්, එකිනෙකාට උපකාර කරගනිමින් අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධයක් වශයෙන් මේක ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි හිතමු කෙනෙක් මේ විදිහට රූප දිහා බලලා මේකේ අපි ඇලිලා හිටිය තත්වයක් තිබුණා නම් ඒකෙන් ටික ටික හිත මුදවගෙන මේක දිහා නැවත නැවත බලන්න බලන්න අර රූපවල තිබිච්ච ඒ රේඛා මැකිලා ගිහිල්ලා ඒකේ තිබිච්ච ලස්සන නැති වෙලා ගිහිල්ලා ඒවා නිකන් බොඳ වෙලා ගිය රූප වගේ නැත්තම් කෑලි කැඩිච්ච රූප වගේ ඉරිතලිච්ච රූප වගේ ලස්සන මැකිච්ච රූප වගේ හරියට නිකන් දියසායම් මැකිච්ච චිත්‍රයක් වගේ අන්න මේ අපේම කය මගේ ලස්සන කය කියලා හිතාගත්ත කය අන්න දැන් බොඳ වෙලා යන ස්වභාවයක් ඒකේ සීමා මරියාදාවල් මැකිලා යන ස්වභාවයක් නිකාම මේක තිත් ගොඩක් බවට පත් වෙන ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් ඉතින් මේක වර්ධනය වෙනවා කියන්නේ අන්න අපිට රූපය සම්බන්ධයෙන් යම් පමණක විරාගයක් පහළ වෙලා. රූපය සම්බන්ධයෙන් යම් පමණකට නිබ්බිදාවක් පහළලා. දැන් මේ ප්‍රඥාව මත අන්න හිත මේක දැන් තේරුම් ගනිමින් යනවා. ප්‍රඥාව තුලින් දැන් රූපය වටහා ගන්නවා. දුක වටහා ගන්නවා. මේකේ ප්‍රතිඵලයක් වශයෙන් අපි හිතමු යම් මොහතක මේ රූපය ඇසුරු නොකර අන්න හිත ඉන්න පටන් ගන්නවා. මේ කායानुපස්සනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අනිසිතෝච විහෙරති කියලා. දැන් මේ අනිශ්චිතව ඉන්න දැන් අන්න හිත පොඩ්ඩක් උත්සාහත් වෙනවා. හැබැයි රූපය හරහා ආවේ. රූපයම හොඳට පතුරු ගහලා බලලා ඒක ඇති වෙන්න තියෙන ස්වභාවය දැකලා සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ ධහම වඩලා අන්න ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න අනිශ්චිතව ඉන්න දැන් මේ හිතට හැකි වෙනවා. දැන් යම් සහනයක් දැන් මේ හිතට දැනෙනවා. මොකද මෙච්චර වෙලා මේ කරපු කාර්ය හරි වෙහෙස කරයි. දැන් අපි සමාධියක් හදාගත්තත් ඒ සමාධිය යොදලා මේ කය නිරීක්ෂණය කරනවා කියන එක යම් වෙහසක් තියෙනවා. යම් දුකක් තියෙනවා. මොකද අර සමාධිය අස්සට වෙලා බොහොම සුවදායීව සමාධිසෝයෙන් ඉන්නවා වගේ මේ සතුටක් එතන නැහැ. සුවයක් එතන නැහැ. හැබැයි මේ සමාධියම පාවිච්චි කරලා අපි වැඩේ ගන්නවා. සමාධියම ප්‍රයෝගී කරගෙන අපි ප්‍රඥාව දියුණු කරනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රඥාව දියුණු කරන කාල පරිච්ඡේදය තුළ යම් මෙහෙසක් දැනෙන්න පුළුවන්. නමුත් අන්න හිත යම් අවස්ථාවක මේ රූපයෙන් ඒ වැඩිච්ච ප්‍රඥාව නිසාම රූපයෙන් අයින් වුණා නම් වැඩිච්ච ප්‍රඥාව නිසාම රූපය කෙරෙහි කරකිරුණා නම් රූපය කෙරෙහි බොඳ වෙලා ගියා නම් ඒකෙන් අයින් වුණා නම් දැන් හිතට ලැබුණා නම් යම් ස්වාධීනත්වයක් තනියෙන් හිට ගැනීමේ හැකියාව එයාටම ආවේනික නිදහසක් රූපය ඇසුරු නොකරත් එයාට ඉන්න පුළුවන් ගතියක් අන්න හැදුනා නම් අන්න අනිශ්චිත ස්වභාවයක් ඔන්න හිතේ හටගන්නවා ඉතින් මේ දෙයම වේදනාවක් හොඳින් නිරීක්ෂණය කිරීම හරහා එක වේදනාවක් නෙමෙයි මේ නැවත නැවත සිය දහස් වාරේ වේදනානුපස්සනාවක යෙදීම හරහාත් වෙන්න පුළුවන්. සිය දහස් වර හිතේ ස්වභාවය නිරීක්ෂණය කිරීම හරහාත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ හැම අනුපස්සනාවකම ප්‍රතිඵලයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අනිශ්චිත ස්වභාවය පෙන්වලා දෙනවා. ඉතින් යම්ස කෙනෙක් අන්න මේ අනිශ්චිත ස්වභාවයක් පුරුදු කරන්න ගත්තොත් ඒ අනිශ්චිත ස්වභාවයක් දැන් අන්න එයා වඩනවා. ඒ වඩනකොට ඇතැම් වෙලාවට මේකේ යම් මුලදී සමහරවිට මේ හිත අනිශ්චිතයි කියලා කිව්වට සමහරවිට ඒත් අර රූපවල වේදනාවල හිතේ හටගන්නා විවිධාකාර සිතුවිලිවල යම් පමණක අංශු මාත්‍ර වශයෙන් හෝ ඡායා මාත්‍ර වශයෙන් මේවැ ඇලීමක් ගැලීමක් ඒවත් එක්ක වෙලීමක් පැටලීමක් තියෙන්න පුළුවන්. නමුත් මේ අනිසිත භාවයම හොඳට දියුණු වෙන්න දියුණු වෙන්න හිත සෑහෙන්න තව තව පිරිසුදු වෙවි. මේකේ මේ හිතට මතුවෙන දේවල් වලත් මේකෙන් අනිත්‍ය ස්වභාවයම නම් දකින්නේ. ඇතිවීම නැතිවීම ස්වභාවය නම් දකින්නේ. ඊටාම පිරිසුදු වශයෙන් මේක කලින් නොතිබී හට අරගෙන නිරුද්ධ වෙලා යන ස්වභාවය නැවත නැවත දැක දැක ඉන්නකොට සමහරලාට ඊටාම පිරිසුදු මට්ටමකින් අන්න අනිමිත්ත චේතෝ විමුත් සමාධියක් කරහා නැත්නම් අනිමිත්ත චේතෝ විමෝක්ෂයක් කරහා හිත අන්න සම්පූර්ණයෙන්ම ඊටාම පිරිසුදුව අරමුණක් ග්‍රහණය නොකර ඉන්න ඉඩ තියෙනවා. ඒක හොඳින් මේ අනිමිත්ත සබහා මේ අනිශ්චිත සබහාවෙන් හොඳට පිරිසුදු වුණාම එන තත්ත්වයක් කියලා හිතන්න පුළුවන් ඉතින්. ඒ කියන්නේ අර බලබලා හිටිය සංස්කාර ධර්මයේ රූපයක් වෙන්න පුළුවන් වේදනාවක් වෙන්න පුළුවන් හිතේ හටගන්නා සංස්කාරයක් වෙන්න පුළුවන් ඒක ඊටාම සීග්‍රයෙන් ඇතිවීම නැතිවීම ස්වභාවයක් වශයෙන් දැකතක හිටපු යෝගාවචරයට මේකේ තියෙන මේ සීග්‍රතාවයෙන් නිසාම මේකේ මේ හඳුනා ගන්න බෑ දැන් නිමිති ස්වභාවයක් සංඥා ස්වභාවයක්, රූපී ස්වභාවයක්, ඡායාවක්, හැඩයක් මේ මොකක්වත් හඳුනගන්න බෑ. අන්න ඒ හරහා දැන් හිත අරමුණෙන් ගිරහෙනවා. අපි කියනවා අන්න අනිමිත්ත පැත්තකින් හිත නිදහස් වුණා කියලා. දැන් මේක අපි හිතමු කෙනෙක් වඩනවා. දැන් එයාට හිත පවත්වන්න පුළුවන් අර يعني අර ස්වභාවය තුළම හොඳට ඇතිවීම නැතිවීම ස්වභාවයම නැවත නැවත දැකීම දකිමින් ඉඳීම තුළ තමයි මෙන්න මේ தත්වෙට ගියේ. හැබැයි ටික මේ ටික වෙලාවයි ආයෙත් හිත පරණ පුරුද්දට මොකක් හරි ග්‍රහණය කළා. හැබැයි නැවත නැවත උත්සාහත් වෙනවා. ආයෙත් අර රූපයම ඇතිවීම නැතිවීම ස්වභාවය වශයෙන් දකිනවා. නැවතත් අර වේදනාවම ඇතිවීම නැතිවීම ස්වභාවය වශයෙන් දකිනවා. අන්න ආයෙත් හිත නිදහස් වෙනවා. ආයෙත් අනිමිත් ස්වභාවයකට යනවා. නිමිති නොගන්නා තත්වයකටපත් වෙනවා. ඉතින් මේක වඩන්න වඩන්න ඔන්න හේ හිත ටිකක් ඔන්න විනාඩියක් දෙකක් පහක් 10ක් 20ක් 40ක් අන්න ටික ටික ටික ටික මේ හැකියාව හිතේ වැඩෙන්න ගන්නවා. අපි හිතමු දැන් මේ හිත හඳුනා ගන්නවා තමන්ට ඉන්න පුළුවන් තනියෙන්. තමන්ට ඉන්න පුළුවන් නිදහසේ. තමන්ට ඉන්න පුළුවන් අරමුණකින් තොරව. තමන්ට ඉන්න පුළුවන් කෙලෙසුන්ගෙන් තොරව, නිමිති වලින් තොරව කියලා හඳුනා ගන්නවා. අන්න කෙනෙක් මේක තව තව දියුණු කරන්න දියුණු කරන්න අන්න යා සක්මනේදිත් මේ தත්ත්වය ගන්න උත්සාහත් වෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය සරල ක්‍රියාවක් කරද්දිත් මේ தත්ත්වය ගන්න උත්සාහත් වෙනවා. යා අතු ගන්නවා අතු ගාද්දී හිත තියන්න පුළුවන් ද බලනවා නිමිති නොගෙන. නිදහස්ව. ඉතින් මේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ නොඑක් සූත්‍රවල විස්තර කරනවා උදාහරණයක් වශයෙන් චූලසුඤ්ඤත සූත්‍රයේ වශයෙන් වගේ මේ සූත්‍රවල අනිමිත්ත පැත්තකින් මේ දේවල් අතහරින ගතිය අරමුණු වලින් හිත නිදහස් කරන ගතිය ඔන්න විස්තර කරනවා. තවත් කෙනෙක් අපි හිතමු එයාට අනාත්ම ලක්ෂණයක් ප්‍රකට වෙනවා. මේ දේවල් දැක දැක ඉන්නකොට හිත දිහා වෙන්න පුළුවන්, කය දිහා වෙන්න පුළුවන්, වේදනාවන් දිහා වෙන්න පුළුවන්. මේවා දකිමින් ඉන්නකොට අන්න එයාට තේරෙනවා මේ එකක්වත් මං කියන දේ අහන්නේ මේ ඔක්කොම වැඩ කරන්නේ ඒගොල්ලන්ට ඕන වෙලාවට මිසක් ඒගොල්ලන්ට කැමති කැමති විදිහට මිසක් මට ඕන පරිද්දෙන් නෙමෙයි. ඉතින් මම කොච්චර වමනා කළත් මට ඕන දෙයක් නෙමෙයි මෙතන වෙන්නේ. මම කොච්චර වුණා කරත් මට ඕන තරම් මේක වෙන්නේ නැහැ. මං ඕන මට ඕමනා කාල පරිච්ඡේදය මේක පවතින්නේ නැහැ. මට ඕමනා වෙලාවට නෙමෙයි මේක නැති වෙන්නේ. කියලා අන්න මේවැ සම්බන්ධයෙන් එකාතකින් යම් අවබෝධයක් ඇති වෙනවා. මෙතන පවත්වන්න බෑ මට ඕන විදිහට. ඇතුලේ මමෙක් නැහැ. ඇතුලේ සාරයක් නැහැ. මේක මගේ පාලනයෙන් තොරයි කියලා අන්න එකතකින් අර අනාත්ම ලක්ෂණයක් ප්‍රකට වුණොත් මෙතන කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කරන කෙනෙක් වේදකයෙක් විඳිනා කෙනෙක් මෙන්න මෙතන නැහැ කියලා අන්න මේකේ ශුන්්‍යත ස්වභාවයක් හිස් ස්වභාවයක් ආත්මයකින් කෙනෙක්ගෙන් පුජ්‍යලයක්ගෙන් හරයකින් සාරයකින් හිස් ස්වභාවයක් වැටහුනොත් අන්න එතනින්වත් මේ අරමුණ අත්හරින්න පුළුවන් අන්න මේ කියනවා සාමාන්‍යයෙන් ශුන්්‍යත විමෝක්ෂ මුඛයකින් අන්න හිත නිදහස් වුණා කියලා. ඉතින් එතකොට කෙනෙක් ওই தત્ත්වය වර්ධනය කරනවා. ඉතින් ඔන්න ඔය தત્ත්වය වර්ධනය කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මජ්ක්‍ධිම නිකායේ මහා ශුන්්‍යත සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. මේ ආධ්‍යාත්මික අරමුණක් පාවිච්චි කළා බුදුරජාන් වහන්සේ කියන ඔන්න කෙනෙක් මේ අරමුණකින් තොර ස්වභාවයට යනවා. ශුන්‍ය ස්වභාවයකට යනවා. එහෙම නැත්නම් බාහිර ස්වභාවයක් පාවිච්චි කළා, බාහිර අරමුණක් පාවිච්චි කළා ඒ ස්වභාවයට යනවා. ඉතින් මේ ආකාරයෙන් බොහොම ප්‍රායෝගික විදිහට ඒ සූත්‍ර ධර්ම වල විස්තර වෙනවා. මොකද මේක ප්‍රායෝගිකව කළ යුතු දෙයක්. බහුලීකృత කළ යුතු දෙයක්. ඒක මොහතකදී පැය ගණන් ඉදීමක් නෙමෙයි. බුදුරයන් වහන්සේම කියන ඇතැම් වෙලාවට ඔන්න බාහිර අපි තුමු ආධ්‍යාත්මික අරමුණක් පාවිච්චි කළා. වේදනාවක් පාවිච්චි කළා. ඔන්න යෝගාවචරේ උත්සාහන්ත වෙනවා. අර හිත නිදහස් කරගන්න. එයා නැවත නැවත මේ අරමුණේ ත්‍රිලක්ෂණයක් දකිමින් ඉන්නෝ. උත්සාහත් වෙන්නේ අර කලින් ස්වභාවයට එන්න නමුත් සාර්ථක වෙන්නේ නැහැ. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ කියන නැවතත් අන්න එයා උත්සාහත් වෙනවා. හිතේ තව පොඩ්ඩක් සමාධිය හදාගෙන තව ටිකක් තීක්ෂණ කරගෙන අන්න නැවතත් උත්සාහත් වෙනවා. නැවතත් අර සංස්කාර ධර්මයෙන්ම හොඳින් සම්මර්ෂණය කරනවා. අන්න ඒ ප්‍රති උත්සාහය හරහා අන්න ආයෙ හිත නිදහස් වෙනවා. ඊළඟට ඔන්න බාහිර අරමුණක් පාවිච්චි කළා කරනවා. එතනදිත් ඔන්න උත්සාහ කරනවා සාර්ථක වෙන්නේ නැහැ. අන්න තේරුම් ගන්නවා කොහේ හරි අඩුවක් තියෙනවා. අන්න ඒ අඩුව සකස් කළා නායුත් උත්සාහ කරන ඔන්න සාර්ථක වෙනවා. මේ ආදී වශයෙන් බුදුරජාන් වහන්සේ බොහොම ප්‍රායෝගිකව මේ தත්වයන් විස්තර කරනවා. කොහොමද මේවා වඩන්නේ? මුලින් සාර්ථක වෙන්න පුළුවන්, පස්සේ අසාර්ථක වෙන්න පුළුවන්. මුලින් කෙටි කාලයක් වෙන්න පුළුවන්, ඔන්න පස්සේ තව ටිකක් දිග කාලයක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට තේරුම් ගන්න තියෙන්නේ මේවා වඩලා හදා ගන්නවා මිසක් මේවා එකපාරට හැදෙනවා හැදෙන දේවල් නෙමෙයි. එතකොට මෙහෙම කෙනෙක් වඩන්න වඩන්න එයාට අන්න හැකියාව ලැබෙනවා මේකේ කැමැති වෙලාවක් ඉන්න. එහෙමත් නැත්නම් කැමැති තාක් පහසුවෙන් මේකට යන්න අන්න කෙනෙකුට අවස්ථාව ලැබෙනවා. දැන් මුලදී සෑහෙන ගැඹුරු සමාධියක් හරහා අපිට ආනාපාන සතියක් වඩලා ගැඹුරක් හදාගෙන ඊළඟට නැවතත් වේදනාවක් බලලා ඒ හරහා තමයි මෙතෙන්ට ගියේ. නමුත් ටික ටික ටික මේක නැවත නැවත කරන්න කරන්න තමයි යන්නේ යාට හැකියාවක් ලැබෙන්නේ දක්ෂතාවයක් ලැබෙන්නේ මේ ස්වභාවයන් හිතේ ගන්න පුළුවන් දේවල්. මේක මේ કૃතිම දෙයක් නෙමෙයි මේක තමයි හිතේ සාමාන්‍ය ස්වභාවය කියලා අන්න කෙනෙකුට සමහරලාට වැටහෙන්න පුළුවන් අන්න එතෙන් දියා උත්සාහතන මේක මට බැරිද ඇවිදිනකොටත් ගන්න සක්මනේදිත් ගන්න මේක බැරිද අතු ගන්නකොටත් මේක ගන්න බැරිද මේක කෑම කනකොටත් මේක හිත තියන්න බැරිද කියලා අන්න ටික ටික ටික ටික මේක සාමාන්‍ය දෙයක් බවට පත් කරගන්නවා හාත්පස තියෙන දෙයක් හාත්පස පැතිරිච්ච දෙයක් බවට පත් කරගන්නවා ඒ නිසා බුදුරජාන් වහන්සේ විවිධාකාර චේතු විමුක්ති චේතෝ විමුක්තියන් සම්බන්ධයෙන් විස්තර කරද්දී අනිමිත්ත චේතෝ විමුක්තිය, ශුන්්‍යත චේතෝ විමුක්තිය ආදී වශයෙන් මේ විපස්සනා සමාධිහිනුත් චේතෝ විමුක්ති මට්ටමින් විස්තර කරලා තියෙනවා. ඉතින් කෙනෙකුට අන්න ඒබඳු මට්ටමක් ගන්න පුළුවන් වුණොත් ඒ කියන්නේ දැන් කලින් තරම් අර වගේ සමාධියක් අස්සටම ගිහිල්ලා සමාධියක් සමතයක් මුලින්ම වඩලා ඒක ගන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඍජුවම දැන් මේක එයාගේ අතේ තියෙන දෙයක් බවට පත් වෙලා. මේක කැමති වෙලාවක අරගෙන යන්න පුළුවන් යානයක් වාහනයක් වගේ මෙයාට දැන් මේක උරුම වෙලා මේක දැන් බහුලීකృత වෙලා මේක පුරුදු කළා පුහුණු කළා දැන් අතේ තියෙන දෙයක් වගේ බවටපත් වෙලා ඉතින් අන්න මේ චේතෝ විමුක්තියක් අන්න දැන් මෙයාට සතු ගතියක් දැන් තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේක මත පදනම් කළා තමයි අන්න තව ගැඹුරකට යන්න තියෙන්නේ මේ ස්වභාවය හඳුනා ගන්න වෙනවා. මේක පහුලීකృత කරන්න වෙනවා, පුරුදු කරන්න වෙනවා. මේක හිත පවත්වන්න වෙනවා. මේකම පදනම් කරගෙන අන්න තව ඉස්සරහට යන්න වෙනවා. අපිට යුද්ධයක් කරන්න නම් යුද්ධය කරන්න පුළුවන් පසුබිමක්, දක්ෂතාවයක්, හැකියාවක්, ආරක්ෂිතව ඉන්න පුළුවන් තැනක් අවශ්‍ය වෙයි. නැත්තම් ඉතින් ගුටි කන්නයි වෙන්නේ. වෙඩි කන්නයි වෙන්නේ. දැන් මේ හදාගත්තේ අන්නේ තැන, ద్వීපය, ෂේම භූමිය තමයි මේ හදාගත්තේ. ඒ ෂේම භූමියේ ඉඳලා නිකන් ඉන්නේ නෑ. ඒක ඇතුළට වෙලා ඉන්න නෙමෙයි මේක හදාගත්තේ. මේක මේ යුද්ධයක් කරන්නයි මේක හදාගත්තේ. අර සමාධියක් හදාගත්තේ යථාභූතය දැනගන්න වගේ මේක හදාගත්තේ තව හිත ගැන අධ්‍යයනය කරන්න. ඒකයි අර මේ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියන්නේ චේතෝ විමුක්ති සම්පන්නා අතෝ පඤ්ඤා විමුක්තිය. අන්න චේතෝ විමුක්තියක්ද ප්‍රඥා විමුක්තියක්ද සහිතයි. දැන් මේ තැනත්තර යම් උරුම වෙලා තිනවා. දැන් අන්න චේතෝ විමුක්තියකුත් දැන් එයා සතුව තියෙනවා. ප්‍රඥා විමුක්තියක් අන්න එතන එතන යොදනවා. එතකොට දැන් ඔන්න අපි ටිකක් සූක්ෂමව චිත්තානුපස්සනාව පැත්තෙන් විස්තර කරන්න ගත්තොත් දැන් අන්න යාගේ හිතේ තියෙන යම් නිදහස් ස්වභාවයක්. කෙලසුන්ගෙන් තොර ස්වභාවයක් තියෙනවා. අරමුණු වල පීඩාවක් නොදැනෙන ස්වභාවයක් තියෙනවා. මොකද අරමුණක් ඇසුරු කරද්දී අපි හිතමු රාග අරමුණක් ඇසුරු කරනකොට හිත රාග බරිත වෙනවා. ද්වේෂ අරමුණක් ඇසුරු කරනකොට හිත ද්වේෂ බරිත වෙනවා. අපි කහ පාට බලනකොට හිතත් නිකන් කහ පාට වෙනවා. අපි හිතමු අපි රතු පාට බලනකොට හිතත් නිකන් රතු පාට වෙනවා. ඒ කියන්නේ අපි බලන අරමුණ මත අපේ හිතේ ස්වභාවය වර්ණ ගැන්වෙනවා. නමුත් අපි එකම අරමුණකටවත් හේතු නැතුව හිත නිදහසේ තියන් ඉන්න පුළුවන් නම් අන්න එතන ඊටාම පවිත්‍ර ස්වභාවයක් තියෙනවා. මොකද එයා එකක්වත් ඇසුරු කරලා නැහැ. අන්න එතන තියෙන අනිශ්චිත ස්වභාවයක්. එතන තියෙන කාගෙන්වත් ඇසුරක් මත යැපෙන්නේ නැති ස්වභාවයක්. එයාටම ආවේනික නිදහසක් තියෙනවා. මෙන්න මේ ස්වභාවය අන්න චේතෝ විමුක්තියක් වශයෙන් තියෙනවා නම් මෙන්න මේ தත්ත්වය තුළ ඉන්නකොට අන්න සමහර වෙලාවට මේකේ තියෙන ඒකාකාරීත්වය නිසා මේකේ තියෙන ඒ තරම් රහක් නැති ගතිය නිසා අන්න හිතේ පහළ වෙන්න පුළුවන් භව තණ්හාවක් අන්න ඒ භව තණ්හාවෙන් කියනවා මීට වඩා හොඳ සතුටක් නැද්ද බැරිද මට මේ නිකන් ඉන්නවට වඩා මොකක් හරි කරන්න බැද්ද මට උදේවය බලන්න ඇතිවීම නැතිවීම ස්වභාවය බලන්න නැත්තම් බැරිද මට හුස්ම රැල්ලක් දිහා බලන්න? නැත්තම් බැරිද මට වේදනාවක් දිහා බලන්න? නැත්තම් මට බැරිද මේ ඉරියව්වට හිත දාගන්න? නැත්තම් බැරිද නිකන් සද්දයක් අහන්න? නැත්තම් බැරිද රූපයක් බලන්න? නැත්තම් බැරිද මේ රහක් ගඳක් මේවා ස්පර්ශ කරන්න මේ මේ ආදී වශයෙන් අපේ හිත අර මේ තියෙන නිදහස් ස්වභාවයට ඒකාකාරී ස්වභාවයට අකමැතිව අන්න යා අලුත් තත්වයක් ඉල්ලන්න පුළුවන් අලුත් භව ස්වභාවයක් මේ ඉන්න තත්ත්වෙන් වෙනත් ස්වභාවයකට යන්න අන්න හිතේ කැමැත්තක් ඇති වෙනවා. අන්න භව තණ්හාවක් ඇති වෙනවා. ඉතින් මේ භව තණ්හාව ඇති වෙන වෙලාවේදී අන්න බුදුරජාන් වහන්සේ කියනවා අර Nirodha සත්‍යයක් විස්තර කරනකොට අන්න මේ සම්බන්ධයෙන් විරාගයක් ඇති කරගන්න. මේකට යන්න හරින්න. මේක අත්හැරලා දාන්න. මේකයි අත්හරින්න ඕනේ කියලා අන්න මේ පැත්තකින් විස්තර කරනවා. ඉතින් මේ වගේ යම්ස කෙනෙක් හදාගත්තා නම් අපි හිතමු මේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් දැකලා අනිමිත්ත පැත්තෙන් ගිහිල්ලා මෙන්න අනිමිත්ත චේතෝ විමුක්ති සත්‍යක් හදාගත්තා නම් අන්න ඔතනම තියෙන ලොකු ප්‍රඥාවක්. දැන් මාර්ග සත්‍ය සම්බන්ධයෙන් විස්තර කරනකොට මුලින්ම බුදුරජාන් වහන්සේ විස්තර කරන ඔන්න සම්මා දිට්ඨියක්. දැන් සම්මා දිට්ඨියක් කිව්වහම නිවැරදි දර්ශනයක්, යහපත් දර්ශනයක්. එතනදී කතා කරද්දී යම්ස කෙනෙක් මෙන්න මෙබඳු චේතෝ විමුක්තියක් මත පිහිටලා සිටිනවා කියන්නෙම එතන තියෙන සම්මා දිට්ඨියක්. සම්මා දිට්ඨිය විවිධ මට්ටමින් විස්තර කරනවා. දැන් උදාහරණයක් වශයෙන් කිංසුකෝපම සූත්‍රය කියලා සූත්‍රයක් හම්බ වෙනවා වේදනා සංයුත්තේ සංයුත්ත නිකායේ. එතෙන්දී රහතන් වහන්සේලා හතර නමක් හතර ආකාරයකින් විස්තර කරනවා. එක ස්වාමින් වහන්සේ කෙනෙක් ගිහිලා අහනවා මේ කිත්තාවතානුකෝ ආවසෝ භික්ඛුනෝ දසනං සුවිසුද්ධං හෝති. කෙතකින්ද මේ ස්වාමින් වහන්සේ මේ කෙනෙක්ගේ දර්ශනය සුවිසුද්ධ වෙන්නේ නිවැරදි දහමක් හිතේ හටගන්නේ නැත්නම් යාට නිවැරදි සම්මාදිට්ඨියක් ඇති වෙන්නේ කොහොමද කියලා අහුවාම එක්කෙනෙක් එක සාමීන් වහන්සේ කෙනෙක් කියනවා චන්නම් පස්සායතනානම් සමුදයංච අත්ගමංච යථාභූතම් පජානාති. ඒ කියන්නේ මෙන්න මේ ස්පර්ශ ආයතනවල ඇති වෙන්නේ නැතිම් ස්වභාවය දැකීමින් දනිමින් වාසය කරමින් ඉන්නකොට තමයි අන්‍යාගේ හිතේ ප්‍රඥාවක් පහළ වෙන්නේ. යාගේ හිතේ සම්මාදිට්ඨියක් පහළ වෙන්නේ කියලා කෙනෙක් කියනවා. තවත් එක්කෙනෙක් ගාවට යනවා ඒ ස්වාමීන් වහන්සේ කියන පංචන්නං උපාදානස්කන්ධානං සමුදයං චත්තගමංච යථා භූතම් පජානාති. අන්න උපාදානස්කන්ධ පැත්තෙන් විස්තර කරනවා. ඒවැයි ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් ඉන්නකොට තමයි මෙන්න මේ සම්මාදිට්ඨිය පහළ වෙන්නේ කියලා. දැන් මේ සාමාන්‍යයෙන් තවත් ඉතින් අවුල් වෙනවා. මොකද දැන් එක්කෙනෙක්ගෙන් අහපු ප්‍රශ්නේ තවත් කෙනෙක්ගෙන් අහුවම ඒ උත්තරෙම දුන්නා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. දැන් එක්කෙනෙක්ගෙන් අහුවාම එකක් කිව්වා, තව එක්කෙනෙක්ගෙන් අහුවම තව එකක් කිව්වා. දැන් ඉතින් මේ සාමාන්‍යයෙන් තව පොඩ්ඩක් ඉතින් අවුල් වුණා. ඔළුව ඉතින් පොඩ්ඩක් එහෙ මෙහෙ වුණා. දැන් ඒ හින්දා තව එක්කෙනෙක්ගෙන් අහන්න යනවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා අර දෙකම අතහැරලා චතුන්නම් මහා භූතානම් සමුදයං චත්ත ගමං චතා භූතම් පජානාති. අර සතර මහා භූතයින්ගේ අපිටම ඔන්න ඒ ස්වාමින්වහන්සේ රහතන් වහන්සේ අර ධාතු මනසිකාරයක් වඩපු කෙනෙක් කියලා හිතමු. අන්න උන්වහන්සේට ප්‍රයෝජනවත් වෙච්ච මාර්ගය උන්වහන්සේ විස්තර කරනවා. උන්වහන්සේ කියන මේ සතර මහා භූතයින්ගේ ඇතිවෙන නැතිවෙන ස්වභාවය දැකීමෙන් හරහා තමයි අන්න නිවැරදි දැක්මක් ඇති වෙන්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේට දැන් අර ප්‍රශ්න අහපු ස්වාමීන් වහන්සේ තවත් ඉතින් පොඩ්ඩක් ඉතින් එහෙ මෙහෙ වුණා. ඊට තවත් ස්වාමීන් වහන්සේ කෙනකින් අහන්න යනවා. උන්වහන්සේ මේ එකක්වත් කියන්නේ නැහැ. උන්වහන්සේ කියනවා යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියලා අන්න මේ යම්තාක් හටගන්නා දෙයක් තියනවාද? ඒ සියල්ල නිරුද්ධ වෙලා යනවා. ඔන්න ඔය දේ තේරුණා නම් අන්න සම්මාදිට්ඨිය පහළුණා කියලා කියනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ ඉතින් අද කාලේ ඉතින් අපිට වෙන දේ වගේම තමයි එක ස්වාමීන් වහන්සේ කෙනෙක් එකක් කියනවා තව ස්වාමීන් වහන්සේ කෙනෙක් තව එකක් කියනවා එක්කෙනෙක් උපාදානස්කන්ධ සම්බන්ධයෙන්ම කියනවා තව එක්කෙනෙක් ආයතන සම්බන්ධයෙන්ම කියනවා තවත් එක්කෙනෙක් 13 සම්බන්ධයෙන්ම කියනවා. ඉතින් අපි පැටලෙනවා. ඉතින් එදා ඔය පැටලිල්ල ඇති වෙලා තියෙනවා. ඉතින් මේ සායනහන්සේ අන්තිමට බුදුරජාන් වහන්සේ ගාවට යනවා. බුදුරජාන් වහන්සේ ගාවට ගිහිල්ලා ඉතින් නෝක් අඩුව කියනවා. අනේ ස්වාමීනි මම මේ මෙහෙම අහන්න ගියා එක්කෙනෙක් මෙහෙම කිව්වා. තව එක්කෙනෙක් මෙහෙම කිව්වා. තවත් එක්කෙනෙක් මෙහෙම කිව්වා. තවත් එක්කෙනෙක් මෙන්න මෙහෙමත් කිව්වා. මං කොහොමද ඉතින් මේක තේරුම් ගන්නෙ? ඉතින් එතකොට තමයි බුදුරජාන් වහන්සේ හරිම ලස්සන උපමාවක් දෙනවා. මේ කෑල ගහක උපමාවක්. දැන් මේ කෑල ගහ දැකලා නැති මිනිස්සෙක් ඇවිල්ලා අහනවලු කෑල ගහ මොන වගේද කියලා. ඉතින් මේ අහන එක්කෙනා මේ උත්තර දෙන්න හදන එක්කෙනා කෑල ගහ දැකලා තියෙන්නේ මේ ඉඩෝරට අහුවෙච්ච වෙලාවක. එහෙම නැත්නම් මේ නියං කාලෙදි නම් නැත්නම් මේ කොළ හැලිච්ච වෙලාවේදී නම් එයා විස්තර කරනවලු කෑල ගහ හරියට නිකන් ගින්නකින් දැවිච්ච ගහක් වගේ මොකක්වත් කොළයක් මලක් මොකක්වත් නැහැ සම්පූර්ණ දර ඉපල් ගොඩක් වගේ ගහක් තමයි කෑල ගහ කියන්නේ කියලා උත්තර දෙනවලු. ඊට පස්සේ මේ තනුස්සය තවත් කෙනකින් අහනවලු. එතකොට එයා කියනවලු එයා දැකලා තියෙන ටිකක් ශාස්ත්‍රීයකව තියෙන යුගයකදී එයා කියනවලු හරිම ලස්සනයි කොල් කොළ තියෙනවා මල් තියෙනවා අන්න ඒ කාලෙදි තමයි ඒ ඒ සම්බන්ධයෙන් එයා විස්තර කරනවා කෑල ගහ සම්බන්ධයෙන් තවත් එක්කෙනෙක්ගෙන් අහනවා එයා තවත් විදිහකට විස්තර කරනවා ඉතින් මේ බුදුරජාන් වහන්සේ කියනවා මේ ඔක්කොම ප්‍රකාශන නිවැරදි මොකද ඒ ඒ තැන් කෙනා දැකපු විදිහ තමයි මේ විස්තර කරන්නේ එයාට සාපේක්ෂව ඉතින් ඒක නිවැරදි අන්න ඒ වගේ තමයි කියනවා අර විස්තර කරපු රහතන් වහන්සේලා හතර නම ඒ තමන් හිතේ නිවැරදි සම්මා දිට්ඨියක් ඇති කරගත්ත ක්‍රමය ගැන තමයි ඔය වර්ණනා කරලා තියෙන්නේ. ඒක තමයි නිවැරදි කියලා කියලා තියෙන්නේ. ඉතින් මේ එකක්වත් වැරදි දේවල් නෙමෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ නිසා අපි කායानुපස්සනාව වැඩුවා කියලා අපි ධාතු මනසිකාරයෙන් මේ දේ වටහා ගන්න යනවනම් ඒකත් නිවැරදි. අපි වේදනානුපස්සනාව වැඩිම හරහා ඒක තුලින් වටහා ගන්න යනවනම් ඒකත් නිවැරදි. අපි හිත දිහා බලලා හිතේ හැට ගන්නා විවිධාකාර සිතුවිලි වල ඇති වෙන නැතින ස්වභාවය දකිමින් අපි මේක වටහා ගන්න ඕන ඒකත් නිවැරදි. එතන ඒ නිසා මේ වැය අපි කිසිම කුකුසක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේ සියලුම අපි එකිනෙකාට ගෝචර ගෝචර වෙන විදිහට අපි එකිනෙකාට රුචි වෙන විදිහට තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙන්නේ. ඉතින් ඇතම් කෙනෙකුට මේ කය හොඳට පෙනෙනවා. නැත්නම් ඒකේ ධාතු ලක්ෂණ හොඳට ප්‍රකට වෙනවා. ඉතින් එයාට ඒ පැත්තෙන් යන එක පහසු වෙන්න පුළුවන්. ඇතම් කෙනෙකුට වේදනාවන් හොඳට ප්‍රකට වෙනවා. ඒ පැත්තෙන් එයාට යන්න ඉඩ තියෙනවා. ඇතම් කෙනෙකුට මේ කොයිකත් ප්‍රකට වෙනවා. අන්න අර හතරවෙනි ප්‍රකාශ වගේ. යංකින්ජ සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ කොයි එකත් ප්‍රශ්නයක් නැහැ. කයෙත් බලනවා, වේදනාවන් වලත් බලනවා, හිතුවිලි වලත් බලනවා. කොයි එකත් කියන්නේ එකම කතාවක්. ඒ නිසා මේ කොයි පැත්තෙන් වුණත් සම්මා දිට්ඨිය ඇති කරගන්න හැකියාව තියෙනවා. ඉතින් යම්සි කෙනෙක් මේ කොයි පැත්තෙන් හරි හොඳට මේ සමුදේ වය ස්වභාවයන් දැකලා, ඇතීම් නැතිම් ස්වභාවය දැකලා, ඒ හරහා අන්න හිත අනිමිත ස්වභාවයකට ගියා නම් අන්න සම්මා දිට්ඨියක පිහිටලා තමයි ආ කටයුතු කරන්නේ. දැන් මෙහෙම කටයුතු කරද්දී අන්න හිතේ ආකල්පමේ වශයෙන් තියෙනවා දැන් හිතේ පහළ වුණොත් ආයෙත් උපාදානයක්. අර බුදුරජාන් වහන්සේ කියනවා නචකින්චි ලෝකේ උපාදේති. ලෝකේ කිසිවක්ම උපාදාන කරගන්න යන්න එපා. හිතේ තණ්හා පහළ වෙන්න පුළුවන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා පහළ වෙන්න පුළුවන් නචකින්චි ලෝකේ උපාදීයති බුදුහාමුදුරු කියනවා ඒවා උපාදාන කරගන්න යන්න එපා තණ්හාවට යන්න අරින්න දීලා දාන්න අතහැරලා දාන්න ඉතින් එතකොට දැන් සම්මා සංකප්පයක් වෙනවා දැන් මෙයාගේ හිතේ තියෙන ආකල්පය මොකක් හරි ආවොත් තණ්හාවක් ආවොත් මං අත්හැරලා දාන්න ඕනේ දීලා දාන්න ඕනේ ග්‍රහණය නොකර ඉන්න ඕනේ උපාදාන නොකර ඉන්න ඕනේ කියලා සංකල්පයක්. නෙක්ඛම්ම සංකල්පයක් තමයි දැන් මේ ගැඹුරේ තියෙන්නේ. අන්න ඒ නිසා එතෙන්ද යන්න හිතට අපි හිතමු කාම තණ්හාවක් ආවා. රූපයක් බලන්න ඕමනාවක් ආවා. අන්න සංකල්පමය සංකල්පයක් වශයෙන් නැත්නම් ආකල්පයක් වශයෙන් හිතේ තියෙන අතහැරීමක්, දීලා දැමීමක්, ග්‍රහණය නොකිරීමක්, උපාදාන නොකිරීමක්. අන්න සංකල්පේ ක්‍රියාත්මක වෙනවා. දැන් පිහිටලා හිටියා හොඳ නිදහස් භාවයක, පිහිටලා හිටියා හොඳ අනිශ්චිත ස්වභාවයක, සම්මා දිට්ඨියක, නිවැරදි නිවැරදි දර්ශනයක ඒ ඉන්නකොට ආකල්පයක් තේනවා මොනවා හරි ආයෙ හිත ඇල්ලුවොත් අතහැරලා දාන්න ඕනේ. දීලා දාන්න ඕනේ. කියලා ආකල්පයක් තියෙනවා. හිතමු හිත ගිහින් ඔන්න මේ ඇල්ලුවා මොකක් හරි. හිත ගිහිලා ඔන්න ආයෙ ට්‍රූප් එකට ගියා. අපේ හිතට මතු වුණා ඔන්න අපේ දරුවෙක් මතක් වුණා. නැත්තම් අපේ ස්වාමියා මතක් වුණා. ඔන්න අපේ බිරිඳ මතක් වුණා. මොකක් හරි කැමති දෙයක් මතක් වුණා. මතක් වුණා නම් අන්න අපේ හිත ඇල්ලුවා ඇල්ලුවට පස්සේ අන්න මතක් වෙනවා. තියෙන්න ඕනේ ආකල්පය මොකද්ද? අන්න නෙක්ඛම්ම සංකල්පයක්. ඒකෙන් කියන්නේ මොකද්ද? අතහැරීමක්. අචකින්චි ලෝකේ උපාදීයති කියලායි බුදුහාඳුර කියන්නේ. අන්න එතනදී අතහරිනවා. අතහැරියානම් අන්න ආයි එන්නේ කොහෙටද? අර හිටපු තැනටමයි. ඒ කියන්නේ මුකුත් මුකුත් අල්ලගත්තේ නැති තැනකට. චේතෝ විමුක්ති ස්වභාවයකටම අන්න හිතපත් වෙනවා. එතකොට හිත කියනවා මේක මදි. ඒ වෙනුවට මට මොනවා හරි රූපයක් බලන්න ඕනේ කියලා කියනවා. නැත්තම් සද්දයක් අහන්න ඕනේ සින්දුවක් අහන්න ඕනේ කියලා කියනවා. අන්න තේරුම් ගන්නවා දැන් මෙයා ඉල්ලනවා දැන් අලුත් තත්වයක්. මේ ඉන්න තත්වයේ ඒකාකාරී වෙලා දැන් හිත ඉල්ලනවා අලුත් ස්වභාවයක්. භව ස්වභාවයක් ඉල්ලනවා. අන්න භව තණ්හාවක් ආවා කියලා හිතට තේරුනොත් අනිතරත් කරන්න තියෙන්නේ අන්න චාගෝ, පටිනිස්සග්ගෝ, අතහැරලා දැමීමක්. දීලා දැමීමක්. අන්න ඒ දේ කරනවා. ආකල්පයක් වශයෙන් සම්මා සංකප්පයක් වශයෙන් තියෙන්නේ අන්න නෙකම්මයක්. ඉතින් මේ විදිහට අන්න සම්මා දිට්ඨියක් මත පිහිටලා ඒකෙන් සම්මා දිට්ඨිය නිසාම අන්න තේරුම් අරගන්නවා මෙතන තියෙන අතහැර දැමීමක් කියලා තේරුම් අරගෙන මේ දේ ක්‍රියාත්මක කරනවා. සම්මා සංකප්පයක් අන්න ක්‍රියාත්මක කරනවා. එතකොට මේ දේ කරන්න එක අතකින් තව පැත්තකින් අවශ්‍ය වෙනවා සීලයේ මේ පිහිටා සිටීමක්. මොකද අපිට සීලයක පිහිටා නොසිට මේ කටයුත්ත කරන්න බෑ. හිත දැන් හරි සංවේදී. මොකද දැන් සෑහෙන්න සතිය දියුණු වෙන්න දියුණු වෙන්න හිතේ සමාධියක් වැඩිලා තියෙනකොට හිතේ ප්‍රඥාවක් ක්‍රියාත්මක වෙනකොට දැන් මේ පොඩි තමන් අතින් සිද්ධ වෙන වැරද්දත් හරි බැරෑරුම් විදිහට නැත්නම් හරි බරපතල විදිහට දැනෙන්න පුළුවන්. ඒක හිතේ ඇති කරන යම් චලනයක්. හිතේ ඇති කරන යම් කම්පනයක්. කියන්නේ හරීම ගොරහැඩි රළු හිතක් නෙමෙයි, හරීම සංවේදී හිතක්. ඒ හිතට තමන්ගේ අතින් පුංචි වැරද්දක් වුණත් ඒක දැනෙනවා. අපේ හිත අපේ කය වෙනුවට අපි තුමු කට ඉස්සර වුණා කියලා. ඔන්න මොකක් හරි දෙයක් බොරුවක් කියවුණා. අන්න හිත සතියෙන් පෙන්ලා දෙනවා. මෙන්න මෙතන වැරද්දුවා. මෙන්න මෙතන නරකක් කිව්වේ. මෙන්න මෙතන විතික්‍රමණයක් වුණා. මෙන්න මෙතන ශික්ෂාපදයක් කැඩුනා කියලා අන්න මේ සතියෙන් පෙන්ලා දෙනවා. ඉතින් දැන් වහන ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. සීලේ කඩාගෙන සීලේ රක් මේ කැඩුවෙන්නේ නැහැ වගේ ඉන්න ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. ඒ වෙනුවට හෙලි කරනවා. එනකොට කියනවා අපි හිතමු භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් අන්න තවත් භික්ෂුන් වහන්සේ කෙනෙකුට ගිහිල්ලා ඇවත් ආරෝචනය කරනවා. කියනවා අනේ මේ ඇවත්නි මගේ අතින් මෙන්න මේ විදිහට මගේ වැරද්දක් සිද්ධ වුණා. මම ඉස්සරහට මේ බඳු වැරද්දක් නොකර ඉන්න අන්න උත්සාහත් වෙනවා. කියන අන්න ආරෝචනය කරනවා. ඊළඟට අපි තුමු ගිහි කෙනෙක් කියලා. ඉතින් එයාට වුණත් අපි තුමු එයා තමන්ගේ ගුරුවරයෙකුට කියනවා. නැත්තම් හිත කල්යාණ මිත්‍රයෙකුට කියනවා. කියලා උත්සාහත් වෙනවා. අර වෙච්ච වැරද්ද නැවත නොවෙන්න උත්සාහත් වෙනවා. මොකද හිත සංවේදී වෙන්න වෙන්න එයා ඒ හිතට තේරුම් යනවා ඉතින් මේ දේ කරන්න බෑ කයින් දුස්චරිතවල යෙදෙද්දි මේ දේ කරන්න බෑ වචනෙන් දුස්චරිතවල යෙදෙනකොට මේ දේ ඉතින් කොහොමත් කරන්න බෑ මනස දූෂිත වෙලා නම් එහෙනම් මේ දේ කරන්න පුළුවන් මනස බොහොම සංසිඳිලා නම් කෙලස් අඩු නම් ඉතින් මේ දේ පහසුයි කියලා අන්න යාටම තේරිලා නුවණින් වැටහිලා ඒ தත්ත්වය බහුලීකృత කරන්න අන්න සීලයක් පාවිච්චි කරනවා සීලයක් මත පිළිහිටලයි මේ කටයුත්ත කරන්නේ ඒ නිසා සම්මා සතියක්, ඒ වගේම සම්මා වායාමයක්, සම්මා සමාධියක් අන්න වැඩෙන්න වඩන්න උවමනා වෙනවා. මොකද අර සීලෙනුත් කියනවා මොකද මේ සීලය තව ටිකක් සියුම් කරගන්න නැත්තම් ඉක්මනටම වැරද්දක් වෙන්න යනකොට හඳුනගන්න හිතේ යම් පමණක සංසිඳීමක් අවශ්‍ය හිතේ යම් පමණක වෑයමක් අවශ්‍ය අකුසලයෙන්ගෙන් හිත මුදව ගන්න කුසලයේ හිත පිහිටව ගන්න ඔන්න වෑයමක් අවශ්‍ය වෙනවා. සතිය නම් කොහොමත් අවශ්‍ය වෙනවා. සතියෙන් තමයි මේ හැම දෙයක්ම පෙන්ලා දෙන්නේ. ඒතකොට මේ ඔක්කොම ධර්මතාවයන්. ඒතකොට මේ සීල ශික්ෂාවේ කතා කරන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. දැන් එයා තමන්ගේ ආජීවය සකස් කරගන්නවා තමන්ටවත් අනුන්ටවත් අයහපතක් නොවන විදිහට. තමන්ටවත් අනුන්ටවත් අවැඩක් නොවන විදිහට. ඒ බඳු ආජීවයකින් තමයි යන්තම් මේ ජීවිතේ පවත්වන්නේ. කරන කර්මාන්තයක් එම් නැත්තම් කයින් කරන යම්කිසි ක්‍රියාවක් ඒවත් ඔක්කොම Tamanටවත් අනුන්ටවත් අයහපතක් නොවන දෙයක්මයි කරන්නේ. ඊළඟට වචනේ පාවිච්චි කරද්දිත් හොඳට හිතලා බලලා අවස්ථාව තේරුම් අරගෙන තමයි වචනයක් පාවිච්චි කරන්නේ. මොකද එහෙම නැත්තම් හිතට දැනෙනවා. මනස සංවේදී වෙන්න වෙන්න සතිමත් වෙන්න වෙන්න ඒ හිත ඇසුරු කරන්නේ බොහොම නිමිච්ච ස්වභාවයක් නම් ඒ හිත ඇසුරු කරන්නේ නිදහස් ස්වභාවයක් නම් ඒ හිතට අන්න තේරෙනවා මෙන්න මේ වෙලාවේ ක්ලේශයක් හටගත්තා. ඒ හට ගන්නකොටත් තේරෙනවා. ඒත් එක්ක ඒක විත්‍රික්‍රමණය වෙනකොට කොහොමද ඉතින් තේරෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඉතින් ගැඹුරු පැතිවලට යනකොට බුදුරජාන් වහන්සේ පෙන්නනවා ආර්ය මට්ටමකට යම්සේ කෙනෙක්පත් වෙලා නම් ඒ තැනත්ත කොහොමත්ම මේ වරද සංගවන්නේ නැහැ කියනවා. ඒ වගේමයි හිතේ මෙබඳු ක්ලේශයක් මතුවෙනකොට එයාට හොරාට නම් ඒක මතුවෙන්නේ නැහැලු. ඒ කියන්නේ හිතේ රාගයක් මතුවෙනකොට එයාගේ හිතේ ද්වේෂයක් මතුවෙනකොට ඊර්ෂ්‍යාවක් මතුවෙනකොට මාන්නයක් මතුවෙනකොට මේ විවිධාකාර කෙලෙස් ස්වභාවයන් මතුවෙනකොට දැනගන්නා ස්වභාවයක් මේ යෝගාවචරය තුළ තියෙනවා කියනවා. විශේෂයෙන්ම ආරම් භූමියක ඉන්න කෙනෙක් ගාව තියෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන අපි කවදා හරි ওই මට්ටම් වලට යන්න නම් අපිත් ඒ බඳු හැකියාවන් දියුණු කරගත යුතු වෙනවා. ඉතින් අපේ ඉබේ එකපාරට මේ එකම ආර්ය භූමියකටවත් යනව නෙමෙයි. අපි මේ ඊට මෙහා ඉන්න පෘථග්ජන භූමියේදී මේවා පුරුදු කළගත යුතු වෙනවා. පුහුණු විය යුතු වෙනවා. හිතේ රාගයක් හටගන්නකොට ඒ ගැන දැනුවත් වෙන්න වෙනවා. ද්වේෂයක් හටගන්නකොට ඒ ගැන දැනුවත් වෙන්න වෙනවා. හිත ගිහින් පැටලෙනකොට ඒ ගැන දැනුවත් වෙන්න වෙනවා. හිතේ ඊර්ෂ්‍යාව පහළ වෙනකොට ඒ ගැන දැනුවත් වෙන්න වෙනවා. අන්න දැනගෙන දැකගෙන තමයි අන්න දැන් කෙලස් එක්කත් ඉන්නේ. හැබැයි තාම ඉතින් සමහරලාට අර ඒකේ තියෙන කෙලස් වල තියෙන බලපැවැත්වීම නිසා ඒකේ තියෙන ප්‍රබලතාවය නිසා සමහරලාට ඉතින් කඩාගෙන යන්නත් ඉඩ තියෙනවා. ගිහිල්ලා Taman ගැතෙන් සතෙක් මැරෙන්න ඉඩ තියෙනවා. බොරුවක් කියවෙන්න ඉඩ තියෙනවා. පරුෂ වචනයක් කියවෙන්න ඉඩ තියෙනවා. මොකද මේ කෙලෙස් ප්‍රවාහයක් තියෙනවා තාම ඇතුලේ පදිංචි වෙලා. ඉතින් නමුත් හැබැයි Tamanට තේරෙනවා. කෙලෙස් මතුණා කියන එක තේරෙනවා. අහුණා කියන එක තේරෙනවා. මෙන්න මේ මේ තැන්වලදී මං වරද්ද ගත්තා කියන එක තේරෙනවා. අන්නේ තේරෙන්න ගන්න යන්න හිත හොඳට සතිමත් වුණාම සතිය දිනුනාම. ඒ නිසා මේ සීල සමාධි ප්‍රඥා කියලා දැන් මේ බුදුරජාන් වහන්සේ විස්තර කරන මාර්ග සත්‍ය සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ කියන්නේ භාවනට්ටේ පඤ්ඤා මග්ගේ ඥානං. අන්න මේ මාර්ගය අපි දියුණු කළ යුතුයි. මේ මාර්ගය අපි වැඩි යුතුයි. මේක සිද්ධාන්ත වශයෙන් න්‍යායාත්මක වශයෙන් තේරුම් ගත්තා කියලා පොතේ තිබුණා කියලා අපි ඇහුවා කියලා බණකට ඇහුවා කියලා මේක භාවනාමය වශයෙන් වැඩුවා වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ චතුරාර්ය සත්‍යම නැවත නැවත අපේ හිතේ දැක දැක එතන එතන කෙලස් මතුවෙන මතුවෙන හැම වෙලාවකම අපි ක්‍රියාත්මක වෙනවා අන්න අපි මේ භාවයේ තබ්බන් කියලා අර බුදුරජාන් වහන්සේ කියන මේ මාර්ග සත්‍ය අන්න වඩන්න අපි උත්සාහත් වෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යම් භාවයේ තබ්බන්. ඊළඟට මේක සෑහෙන්න වැඩුවොත් තමයි යන්න ටික ටික ටික ටික අන්නේ හිතේ දුක අඩු වෙන්න ගන්නේ. ඒ හිත සංසිඳෙන්න ගන්නෙ. ඒ හිත නිවෙන්න ගන්නෙ. දැන් සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන බුදුරජාණන් වහන්සේ මුලින්ම කියන්නේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. අන්න කෙනෙක්ගේ හිතේ විසුද්ධියක් ඇති වෙන්න. කෙනෙක්ගේ හිතේ පිරිසුදු භාවයක් ඇති වෙන්න අන්න මේ පාරක් පෙන්නවා. ශෝක පරිද්දවාණං සමතික්කමාය. දැන් මේ හිතේ තිබිච්ච ශෝකයන් කලකිරීම, හඬා වැළපීම් අන්න මේවා සමතික්‍රමණය කරන්න. දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය. අන්න මේ දුක් දොම්නස් දුරු වෙන්න. එහෙමනම් මේ චතුරාර්ය සත්‍ය වඩනකොට අපේ හිතේ තියෙන දුක් දොම්නස් හරි හරියට අපි මේ දේ ක්‍රියාත්මක කරනවා නම් දුක් දොම්නස් දුරු වෙන්න ඕනේ. අපේ හඬමින් වැළපෙමින් හිටියානම් අන්න ඒවා දුරු වෙලා යන්න ඕනේ. ඒ වගේමයි අන්න හිතේ පිරිසුදු භාවයක් ඇති වෙන්න ඕනේ. ඒ නිසා අපි නිවරදිව දහමක් දිනු කරනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නන එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ඒ පොරොන්දු වෙන ඒ ලක්ෂණ, ඒ කුසලතාවයන්, ඒ හැකියාවන්, ඒ ස්වභාවයන් අපේ හිතේ ටික ටික අපිටම ප්‍රකට වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි භාවනා කරනවා කියලා අවුරුදු ගණන් තිස්සේ භාවනා කරලත් අපේ හිතේ නැත්තම් පිරිසුදු භාවයක්. අපේ හිතේ නැත්තම් නිවීමක්. අපේ හිතේ නැත්තම් අර වගේ නිදහසක්, සංසිඳීමක්, කෙලසුන්ගෙන් අඩු බවක් නැත්තම් ඒ කියන්නේ අපි තාම හරියට පාරට වැටලා නැහැ. නමුත් අපිට තේරෙනවා නම් කාලයක් තිස්සේ මේ ධහම ප්‍රගුණ කරනකොට ආපසු හැරිලා බලනකොට අපේ හිතේ කෙලෙස් වල යම් අඩුවක් දැනෙනවා නම් අපිට අපේ හිතේ කලින් තිබිච්ච තරම් දේශයක් දැන් නැත්තම් රාගෙන් දැවෙන ගතිය අඩු නම් මෝහෙන් පැටලිලා හැමතිස්සෙම කතන්දර ගොතකතා ප්‍රපංචවල දුව දුවා ඉන්න ගතිය දැන් අඩු වෙලා නම් හිත ටිකක් සංසිඳීමෙන් ඉන්නවා නම් නිවිලා තියෙනවා නම් දැවිල්ල අඩු නම් හිතටම ආවේනික ශාන්ත භාවයක් භුක්ති විඳිනවා නම් අන්න ටික ටික අපිට මේ පාරේ යන බව තේරෙනවා. ඉතින් මේක තවත් පැතිවලින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා බද්දේක රත සූත්‍රයේදී. බද්දේක රත සූත්‍රයේත් හරිම ඍජුව මේ කතාවම කියනවා. අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං. යදතීතං පහීනං තං අප්පන්තං ච අනාගතං. පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. අසංහීරං අසංකුප්පං යං විද්වාමනු බ්‍රෝහේ. දැන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේක අතකින් මෙතනත් හකුලවල වගේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ අතීත දේවල් ඔස්සේ ලුහු බැඳගෙන යන්න එපා. අනාගත දේවල් ඔස්සේ අනවශ්‍ය විදිහට මේ මේ හිතේ අපේක්ෂාවන් තියාගෙන ඒව ඔස්සේම හිත දුවන්න යන්නත් එපා. යද තීතම් බහිනන්තං මේ අතීතය දැන් පහව ගිහිලා අවසానයි. ඒක හමාරයි. අපත්තං ජානාගතං අනාගතේ තාම ආවේ නැහැ. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. අන්න විපස්සනාවේ ඊටාම උත්කෘෂ්ඨ මට්ටමක් අන්න දැන් බුදුරයන් වහන්සේ මෙතන කියලා දෙනවා මේ වර්තමාන වශයෙන් පැනනගිනා ස්වභාවය තත්ත තත්ත විපස්සති අන්න එතන එතන විපස්සනා කරනවා දැන් මේ කියන්නේ භාවනා කරන වෙලාවේදී විතරක් විපස්සනා කිරීමක් නෙමෙයි අපි භාවනා වැඩසටහනේදී විතරක් ඇවිල්ලා පරයන්ක ඉන්නකොට විපස්සනා කිරීමක් නෙමෙයි මේ කියන්නේ පච්චුප්පන්නංජයෝ ධම්මං තත තත්ත විපස්සති මේ වර්තමාන වශයෙන් කොයි මොහොතේද මේ හිතේ දේවල් හටගන්නේ අන්න එතන හෙතන මේ දේ විපස්සනා කරනවා. අසංහීරං අසංකුප්පං යං විද්වාමන බ්‍රෝහේ. ඒ හටගන්නා දෙයක්, ඒ හටගන්නා දේවල් වලට ඇලෙන්නෙත් නැතුව, ඒ හටගන්නා දේවල් එක්ක කිපෙන්නෙත් නැතුව මෙන්න මේ දහම හොඳින් දැනගෙන අන්න ඒ තුල මේ යෝගාවචරය වැඩෙනවා. එතකොට මේ කියන දේවල් තේරුම් ගන්න තේරුම් ගන්න තමයි අන්න එතන වැඩෙනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. අර මාර්ග සත්‍ය සම්බන්ධයෙන් කියන්නේ භාවයේ තබ්බං. ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං භාවේ තබ්බං. මෙතනත් කියන්නේ තං යං විද්වා මනුබ්‍රෝහේ. මෙන්න මේ தත්ත්වය තේරුම් අරගෙන අන්න එතන වර්ධනය වෙනවා. තව තව වර්ධනය වෙනවා. පොඩ පොඩ වර්ධනය වෙනවා. එහෙනම් පින්වත්නි මේ සම්පූර්ණයෙන් මේ කොයි පැත්තෙන් බුදුරජාන් වහන්සේ දේශනා කළා තිබුණත්, කොයි සූත්‍රවල දේශනා කළා තිබුණත්, හරිනේ එකම මාර්ගයක් තමයි පෙන්වන්නේ. කියන අපි හිතේ හොඳට සමාධිමත් භාවයක් හදාගත්තා නම් අන්න සීලයක් තුලින් මේ සමාධිය හරි පැත්තකට හරෝගෙන සතිය හරි පැත්තකට හරෝගෙන නිවැරදි මාර්ගයට යොමු කරගෙන Tamanටත් අනුන්ටත් අවඩක් නොවන පැත්තකට යොමු කරගෙන සම්මා පැත්තකට යොමු කරගෙන අන්න ප්‍රඥාව දියුණු කරන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ සීලය සමාධියට හේතු වෙනවා. ඒ නිසාම සමාධි සංවත්තනික සීලයක් කියලා කියනවා. ඊළඟට සමාධිය සහිතනම් පමණයි ප්‍රඥාවක් වඩා ගන්න වෙන්නේ. ඒ නිසා සමාධිය ප්‍රඥාවට හේතු වෙනවා. ඊළඟට ප්‍රඥාවන්තයෙන්ම ප්‍රඥාවන්තයෙක්මයි සිල්වතෙක් වෙන්නේ කියලා කියනවා. සිල්වතෙක්මයි ප්‍රඥාවන්තයෙක් වෙන්නේ කියලා කියනවා. ඒ කියන්නේ යම්සේ කෙනෙක් සිල්වත් නම් ඒ තුල ඒ සිල්වත් භාවයම අන්න ප්‍රඥාවට උපකාර වෙනවා. යම් කෙනෙක් තුල නිවැරදි ප්‍රඥාවක් වැඩෙනවා නම් අන්න යාම සිල්වතෙක් බවට පත් වෙනවා. සීලවතෝ පඤ්ඤං පඤ්ඤවතෝ සීලං කියලා බුදුරජාන් වහන්සේ සූත්‍ර දේශනාවල දේශනා කරනවා. ඒ නිසා මේ සීල සමාධි ප්‍රඥා කියලා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මේ ශික්ෂා තුන අපි හිතුවොත් සීලේ පටන් අරගෙන ඊට පස්සේ සමාධියට යන්න ඕනේ ඊට පස්සේ ප්‍රඥාවට යන්න ඕනේ කියලා අපි නිකන් රේකීයව හිතුවොත් එතන නිවැරදිම දැකීමක් නැහැ. මේ කියන ශික්ෂා තුන ඇත්තටම ඕනෝන්ට ප්‍රත්‍ය වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. සීලය සමාධියට සමාධිය ප්‍රඥාවට ප්‍රඥාව ආයි සීලයට ආයි ප්‍රඥාව සමාධියට මේ තුන් දෙනාම හරීම ලස්සනට සුසංයෝගයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දේවල් වඩද්දි එතකොට මේ මාර්ගයේ වඩද්දි බුදුරජාන් වහන්සේ කියනවා කතංච භික්ඛවේ කතංච භික්ඛවේ භික්ඛු අප්පමත්තෝ අරියං අට්ටංගිකම් මග්ගම් භාවේති. කොහොමද මහණෙනි මේ යම්සි භික්ෂුවක් අප්‍රමාදීව මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ වඩන ආකාරය පෙන්වනවා. ඉද භික්කවේ බික්කු සම්මා දිට්ඨිම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමින්. සම්මා සංකප්පම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමින් මේ විදිහට සියලුම ආරෂ්ඨාංග මාර්ගයේ තියෙන අංග 8 සම්බන්ධයෙන්ම කියනවා මම මේ කිව්වේ මුල් කාරණා දෙක පමණයි ඒතර සම්මා දිට්ඨියත් වඩන්න කියන අන්න අර විවේකී ස්වභාවය ඇසුරු කරගෙන අර කලින් කතා කරපු චේතෝ විමුක්තියක් ඇසුරු කරගෙන අන්න දැන් මාර්ගය වඩනවා දැන් මේක මේ කලබලේ කරන දෙයක් නෙමෙයි එයා දැන් හොඳ දහමක් මත පිහිටලා සම්මාදිට්ඨියක් මත පිහිටලා තමයි කටයුතු කරන්නේ. දැන් භාවනාවට වෙන්න ඉඩ හරිනවා. දැන් මෙතන තේරුම් ගිහිල්ලා ගැඹුරකට ගිහිල්ලා ප්‍රඥාවක් මත පිහිටලා තමයි මේ කටයුත්ත කරන්නේ. අර චේතෝ විමුක්ති සම්පන්නා කියලා කියන්නේ ඒකයි. දැන් එයාට තේරලා තියෙනවා මේ හිතේ නිදහස් ස්වභාවය මොකක්ද කියලා. දැන් මේ මාර්ගය වඩනවාම කියන්නේ අර එක අතකින් පඤ්ඤා විමුක්තිය ක්‍රියාත්මක කරනවා. විවේකීව මේ කටයුත්ත කරනවා. විරාගීව මේ කටයුත්ත කරනවා. හිතේ විවිධාකාර දේවල් කෙලෙස් පහළ වෙනවා. එම නැත්තම් තණ්හාවන් පහළ වෙනවා. ඒ සම්බන්ධයෙන් දෙන විරාගී ආකල්පයක්. නිරෝධ නිසිතං. ඒ දේවල් වලට එයාට ස්වාභාවිකව සම්පූර්ණයෙන්ම ඡය වෙලා යන්න ඉඩ දෙනවා. මේක මැද්දෙන් කඩලා දාන්න නැත්තම් ආපු ගමන් නැති කරනවා කියන ආකල්පයක් වෙනුවට තණ්හාවක් ආවත් තණ්හාව තණ්හාව දිහා වුණත් ටිකක් අඩියක් පස්සට අරගෙන ඒකටත් ඇතිලා නැතිලා යන්න දෙනවා. එයාගේ ජීවිත කාලය එයාට භුක්ති විඳලා යන්න දෙනවා. තමන් ඉන්නේ පිහිටලා. චේතෝ විමුක්තියක් මත පිහිටලා තමයි කටයුතු කරන්නේ. ඊළඟට නිරෝධ නිසඳන් වස්සග්ග පරිණාමයෙන්. අන්න හිතේ තියෙන ආකල්පයක් වශයෙන් අර නික්කම්ම සංකල්පයක් එහෙම නැත්නම් මෙතනත් මේ කතා කරන්නේ අතහැර දැමීම. ඒතර මේ ඔක්කොම හරීම සම්බන්ධයක් තියෙනවා. අතෙන්දී අර බුදුරජාන් වහන්සේ නිරෝධය ගැන කතා කරද්දී නැත්නම් නිරෝධ සත්‍ය ගැන කතා කරද්දී තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා විස්තර කරනවා. මෙතනත් දැන් මේ දේවල් වඩන්න කියන්නේත් විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමය. මේ ඔක්කොගේම අතර හරිම ලස්සන සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ දැන් හිතේ තියෙන්නේ විරාගී ආකල්පය. රූප දැකීමෙන් සද්ද ඇසුණත් නැත්නම් ගන්ධ රස සුවඳ සම්බන්ධයෙන් මේ ඔක්කොම දේවල් ඇසුරු කරාට හිත හිත එයාට ආවේනික සුවයක්, එයාට ආවේනික නිදහසක්, එයාට ආවේනික අනිශ්චිත ස්වභාවයක් භුක්ති විඳින්මින් ඒ කටයුත්තේ යෙදෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය. එතකොට මේ මාර්ග සත්‍ය සම්බන්ධයෙන්. එහෙම නැත්නම් මේ මං පාවිච්චි කරපු මේ කොටස් ටික. ඇත්තටම මග්ග මග්ග සංයුත්තේ මේ කොටස තියෙන්නේ. ඉද බික්ක වේබික්කු සම්මාදිට්ඨින් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමින්. සම්මා සංකප්පම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමින්. මේ ආදී වශයෙන්. එතකොට බුදුරජාන් වහන්සේ මේ සම් මේ මාර්ගය වඩන ආකාරය විස්තර කරනවා. ඒ නිසා යම්සේ කෙනෙක් මෙන්න මේ විදිහට මාර්ගයක් වඩනවා නම් එතකොට ඒ තැනත්තා දුක අවබෝධ කරගනිමින් යනවා. ඒ වගේම ඊට හේතු වෙච්ච තණ්හාව ප්‍රහාණය කරගනිමින් යනවා. ඊළඟට Nirodhayak සාක්ෂාත් කරගනිමින් යනවා. ඒ මාර්ගය වැඩෙන නිසා. එතකොට මේ මාර්ගය වඩනවා කියන්නේ මන් තව තව දුක අවබෝධ කර ගැනීමක්. ඊළඟට තව තව තණ්හාව ශය කිරීමක්. තණ්හාවට යන යන්න ඉඩ හැරීමක්, අතහැර දැමීමක්. ඒ වගේම තව තව අර Nirodhaය තුල නැත්තම් අනිසිත ස්වභාවයක් තුල එහෙම නැත්තම් කෙලසුන්ගෙන් තොර ස්වභාවයක් තුල තණ්හාවෙන් තොර ස්වභාවයක් තුල අන්න තව තව පිහිටා සිටීම. ඒ නිසාම මේ ඇතම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දුක පැත්තෙන් නම් අන්න හොඳට තේරුම් ගත යුතුයි. හොඳට සාක්ෂාත් මේ හොඳට අවබෝධ කරගත යුතුයි. පැනලා යාමක් නෙමෙයි. ඊළඟට තණ්හා පැත්තෙන් නම් අතහැර දැමිය යුතුයි. ඊළඟට Nirodhe සම්බන්ධයෙන් නම් සාක්ෂාත් කරගත යුතුයි. මාර්ගය සම්බන්ධයෙන් නම් වැඩි යුතුයි. ඉතින් මේ දේ සියල්ල දන්නව නම් එහෙම නැත්නම් මේ බඳු මාර්ගයක් තේරිලා නම් අන්න ඒ බඳු කෙනෙක් චේතෝ විමුක්ති සම්පන්න අතෝ පඤ්ඤා විමුක්තිය. බබ්බාතේ අන්තක්‍රියාය නතේ ಜಾති ජරූපගාති කියලා අන්න බුදුරජාන් වහන්සේ පෙන්නනවා. මේ විදිහට හොඳට මේ චේතෝ විමුක්තියක් සහිතනම් පඤ්ඤා විමුක්තියක් වඩනවා නම් අන්න ඒ බඳු කෙනෙක් මෙන්න මේ දුක් කෙලවර කෙරීම සඳහා බහුව්‍ය වෙනවා කියලා මේ සූත්‍රයේදී දේශනා කරනවා. ඉතින් එහෙනම් පින්වත්නි අපිත් මේ කරුණු කාරණා හොඳින් තේරුම් අරගෙන මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් හැකිතා අපේ සිත තුළ ප්‍රායෝගිකව වඩන්න අපි උත්සාහත් වෙමු. මේවා න්‍යායාත්මකව අපි තේරුම් ගැනීමත් අවශ්‍යයි නැත්නම් සිද්ධාන්ත වශයෙන් අපි තේරුම් ගැනීමත් අවශ්‍යයි ඊට වඩා ඊටාම වැදගත් වෙන්නේ අපි මේ තුල ප්‍රායෝගික හික්මීමයි අපි මේ තුල ප්‍රායෝගික වර්ධනය වීමයි ඒ සඳහායි බුදුරජාන් වහන්සේ මේක ප්‍රායෝගික ධමයක් වශයෙන් දේශනා කරන්නේ. ඒ නිසා අප සියලු දෙනාටම ප්‍රායෝගිකව මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තුල වැඩෙන්න අපේ හිත තව ටිකක් දියුණු කරගන්න. හිතේ තියෙන රාගය, ద్వේෂය, මෝහය ආදී කෙලෙස් ධර්මයන් දුරු කරගන්න. නිරෝධයක් සාක්ෂාත් කරගන්න. එතකොට මේ සමන බ්‍රාහ්මණ සූත්‍රයේ මුල් කරගත්ත මේ දේශනා මාලාවම එකසේ උදව් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දින ධර්මදේශනාව සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.